ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ උඩරට අමරපුර මහානිකායේ වැඩ බලන මහානායක ජපානයේ ප්‍රධාන සංඝනායක ඌව පරණගම විහාරගොඩ දිබුලාන රාජමහා විහාරය ආදී විහාරස්ථානයන්හි විහාරාධිපති ජපානයේ සකමෝනි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජපානයේ නිගතා සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන යන විහාරගණයේ විහාරාධිපති ශ්‍රී ධම්මානන්ද බුද්ධ රක්කිත වංශාලංකාර පඬිත ශාස්ත්‍රපති යාලගමුවේ ධම්මිස්සර ස්වාමින් වහන්සේයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස ආයුං ආරෝග්‍යං වන්නං සග්ගං උච්චා කුලීනතා තතියෝ පච්චයං තේන උලාරේ අපරාපරේ අප්පමාදං පසංසංති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතාති ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුනි මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ගාථා ධර්මයකට අනුව සුළු වේලාවක් ධර්ම ශ්‍රවණය කිරීමට මෙම ගාථා ධර්මය අපමාද සූත්‍රයේ දේශනා කරන්නට යෙදුන ගාථා ධර්මයක් විශේෂයෙන්ම පසේ නදී කුසල් මහරජතුමා මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ විසින් මේ ගාථා ධර්මය දේශනා කරන්නට යෙදුනේ. මම සිහිපත් කරන්නට යෙදුන මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ ඒ අපමාද වර්ගයේ අපමාද සූත්‍රයේ විදිහට දේශනා කරන්නට යෙදුන සූත්‍රයකට අනුකූලවයි දේශනා කරන්නට යෙදුනේ. යමුතුයෙන් අපි සිහිපත් කළ යුතුව පවතින්නේ නැහැ. ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ අපේ මෙලොව ජීවිතයට, පරලොව ජීවිතයට ඊ타මත්ම උසස් යහපත් ඒ වගේම තමන්ගේ නිවන් ලැබීම දක්වාම හේතු වන උදාර පුණ්‍ය කර්මයක්. ඉතින් ඒ වගේ පුණ්‍ය කර්මයක් අපි දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම කියන මේ කුසල ධර්මයන් સિદ્ધ කරනවා වගේම ධර්ම ශ්‍රවණය කිරීම කියන කුසල ධර්මයක් ඊ타ත්ම ශ්‍රේෂ්ඨ කුසල ධර්මයක් හැටියටයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීම ඊ타මත් වැදගත් වෙනවා. ධම්මං විනානත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා කියන විදිහට මේ ධර්මය අම්මගෙන් තාත්තගෙන් අපි මේ ලෝකේ ඉන්න වටිනාම වස්තු දෙක ඉතින් ඊටත් වඩා ශ්‍රේෂ්ඨම දේ මේ ධර්මයේ කියන එකයි සිහිපත් කරන්නේ. ඒ නිසා සුණාත ධාරේත චරාත ධම්මේ කියන විදිහට ධර්මයේ ශ්‍රවණය කිරීම, ඒ වගේම ධාරණය කර ගැනීම, ඒ වගේම ඒ අනුව හැසිරීම කියන මේ අවස්ථා තුන ඊටමත් වැදගත් වෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරනකොට අපි අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති කියන විදිහට අපි මේ ධර්මයේ සමහර වෙලාවට අහලා තියෙන්න පුළුවන්. නමුත් අපි ඇහුව ධර්මයේ තව තවත් පිරිසිදු කරගෙන ඒ කරුණ තමන්ගේ සිත් තුළට ධාරණය කරගෙන කටයුතු කරනකොට අපි තුල සැකයක් තියෙනවා නම් ඒ සැක දුරු කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරලා ඒ අතිඋතුම් මහානායක මාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට ප්‍රාර්ථනා කරමු. මම මුලින් සඳහන් කරන්නට යෙදුන ගාථා ධර්මය විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ පසේ නදී කොසල් මහරජතුමාට. එතුමා පසේ නදී කොසල් මහරජතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දවස වැඩ හිටපු ඊ타මත්ම හොඳ ධාර්මික රජ කෙනෙක්. මෙතුමාගේ ජීවිතය ගත්තොත් දවසකට දෙවරක් එතුමා බුදු පියාණන් වහන්සේ හමු වෙලා নানা විදිහේ ධර්ම කරුණු වගේම රාජ්‍ය පිළිබඳව ඒ වගේම Tamanට නොවැටහෙන තැන් පිළිබඳව නොඑක් නොඑක් විදිහට ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. මෙතුමාගේ හැම අවස්ථාවකදීම Tamanට ඇති වෙන හැම ප්‍රශ්නයක්ම බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරමින් ජීවිතය ඒ වගේම රාජ්‍ය පාලනය කරපු රජ කෙනෙක්. මෙතුමා වෙනුවෙන් සංයුක්ත නිකායේ විශාල කොටසක් පසේ නදී කුසල් රජතුමාට දේශනා කරපු දේශනාවන් තිබෙනවා. ඒ වගේ ඊ타මත්ම ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් මෙතුමා. එතුමා හැම අවස්ථාවකම ඒ ධර්ම කරුණු පිළිබඳව සාකච්ඡා කරමින් ඒවා ප්‍රතිපත්ති පුරමින් කටයුතු කරපු කෙනෙක්. මෙතුමා එක්තරා අවස්ථාවක නැත්තම් හැමදාම සිදු කරන දෙයක් තමයි මෙතුමා තමන්ගේ ඒ බුද්ධ මන්දිරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් භාවනානුයෝගීව සිටිනවා. ඉතින් එක් අවස්ථාවක මෙතුමාට සිතවිල්ලක් පහළුණා මේ ලෝකේ තියෙන ඒ කායන මාර්ගයක් තියනවාද කියලා. ඒ කියන්නේ යමකට මෙලොව ජීවිතය යහපත් කරගන්නටත් පරලොව ජීවිතය යහපත් කරගන්නටත් තියෙන ඒ කායන මාර්ගයක් තියනවාද කියලා මෙතුමාට කල්පනා වුණා. ඉතින් මෙතුමා කල්පනා කරා බුදු පියාණන් වහන්සේ හමු වෙලා මේ කාරණේ පිළිබඳව දැනගන්නට ඕන කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙතුමා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මේක් ධර්මයන් තියෙනවා. මේක් ධර්මතාවයනුත් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඒකායන මාර්ගයක් මෙලෝ යහපතට පරලෝ යහපතට හේතු වන එකම මාර්ගයක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඉතින් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා ධර්මය දේශනා කරන්නට යෙදුනේ ඒ අවස්ථාවේදී හැම කෙනෙකුටම නැත්තම් මේ ජීවිතවල පරලෝ ජීවිතයක් තියෙනවා වගේම මෙලොව ජීවිතයක් තියෙනවා. ඉතින් මේ මෙලොව පරලෝ ජීවිතය යහපත් කරගන්නට නම් එකම මාර්ගයක් තියෙන්නට ඕන කියන හැඟීම මේ රජතුමාට ඇති වුණා. ඒ නිසා මේ රජතුමා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයට උන්වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා. ආයුං ආරෝග්‍යං වන්නං සග්ගං උච්චා කුලීනතා කියන්නේ විශේෂයෙන්ම මේ අපි ඒ ඒකායන මාර්ගයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අප්‍රමාදී කියන ගුණයයි. එතකොට ඒ අප්‍රමාදී ගුණය කොයි විදිහද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන්ගේ ජීවිතය තුළදී අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන දේවල් තියෙනවා. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ එකයි දේශනා කරේ ආයුන් ආරෝග්‍යං වන්නං සග්ගං උච්චා කුලීනත. ඒ වගේම තමන්ගේ අපේ ජීවිතවලට අපි ඊ타මත්ම අත්‍යවශ්‍යව නැත්නම් ඊ타මත්ම බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන දෙයක් තමයි ආයුෂය කියලා කියන්නේ. ආයුන් ආයුෂය කියන එක අපි හැම කෙනෙක් ප්‍රාර්ථනා කරනවා බොහෝම කාලයක් ලෙඩක් දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න අපට පුළුවන්කම තියෙනවා නම් ඒක ඉතාමත් වටිනවා කියලා කල්පනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් ඉතාමත් වටිනා දෙයක් මේ ආයුෂය කියන එක. ඒ නිසා මේ ආයුෂ කියන මේ தত্ত্বය අපි ලබා ගන්නට නම් මොන වගේ කටයුතු කරන්නට ඕනද? කොයි විදිහටද අපි ආයුෂ ලබාගන්නේ මේ බුද්ධ ශක්තිය නැත්නම් ධර්මයේ ශක්තියෙන් අපි කොයි විදිහටද මේ ආයුෂ කියන මේ වටිනා සම්පත් ලබාගන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට විශේෂයෙන්ම ආයුෂ වර්ධනය කර ගැනීමට නම් මිනිස්යා තුළ හොඳ ගුණධර්ම පිහිටන්නට ඕන. මේ චක්කවත්ති සීනාද සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය වගේ සූත්‍රවලදී මේ ලෝක විනාශයක් පිළිබඳව සිහිපත් කරනවා. මේ ලෝක විනාශය වෙන්නේ මිනිසුන්ගේ සිත් තුළ තිබෙන ඒ ලෝභය, ద్వේෂය, මෝහය, ඒ වගේම අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මේ අකුසල ධර්මයන් දියුණු වෙන්න, දියුණු වෙන්න, පෝෂණය වෙන්න, පෝෂණය වෙන්න සත්වයා තුළ ඇති වෙන ඒ කෙලෙස් ධර්මයන් දිගටම වඩා වර්ධනය වෙනවා. ඒ කෙලෙස් වැඩි වීම නිසා පුජ්‍යලයාගේ තිබෙන ශරීරය නැත්තම් මේ ආයුෂ කියන தත්වයන් පවා අඩු වීමට හේතු වෙනවා. පුජ්‍යලයේගේ සිත් තුළ ඊටාත්ම හොඳ භාවනානුකූල ගත කරන ජීවිතයකුත් ඒ වගේම දාන සීල භාවනාදී කුසල කර්මයන් સિદ્ધ කරමින් තමන්ගේ ජීවිතය ඊටාත්ම හොඳට යහපත්ව ගත කරන පුජ්‍යලයේකුගේ සිටිවිලිත් අර වගේ පව්කම් කරන පුජ්‍යලයේගේ සිටිවිලිත් ගත්තාන් පස්සේ බොහොම පරස්පරයි. ඒවා තමන්ගේ ශරීරයට නැත්තම් මේ ලේ ධාතුවට පවා පිරිසිදු වීමට හේතු වෙනවා. අපිරිසිදු වීමටත් හේතු වෙනවා. ඉතින් ඒ දාන සීල භාවනාදී කියන මේ කුසල කර්මයන් સિદ્ધ කරනකොට පුජ්‍යලයේගේ ඒ සිතුවිලි පිරිසිදු වීම නිසා පුජ්‍යලය හැම වෙලාවකම තමන්ගේ ශරීර ශක්තියින් පවා වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අර වගේ අකුසල ධර්ම හැම වෙලාවකම තියෙන අවිද්‍යාවෙන් ව්‍යාපාදයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් හදවත කිලුට වෙලා ඉන්නකොට ඒ පුජ්‍යලයාගේ ජීවිතය නැත්තම් ඒ ශරීරයේ පවා බොහොම වෙනසකටපත් වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට මේ ශරීරයේ ආයුෂ වර්ධනය වීමට ඒ වගේම ආයුෂයේ කෙටි වීමට මේ කරුණා මෛත්‍රී ආදී කොට ඇති මේ ಗುಣධර්ම හේතු වෙනවා. ඉතින් මේ සූත්‍රවලදී අග්ගඤ්ඤ සූත්‍රයේදී විශේෂයෙන්ම දේශනා කරනවා මේ ලෝකය විනාශ වීමට මූලිකම හේතුවක් වන්නේ ඒ වගේම ලෝකේ විනාශ වීම පහළට බැහැගෙන යන්නේ පුජ්‍යලයන්ගේ තියෙන ඒ නරක ක්‍රියාවන් නිසා. දස අකුසල කර්ම වගේම ඒ නියත මිත්‍යා දෘෂ්ටීන් ඒ වගේම අර වගේ දැඩි විදිහේ ලෝභකම ඒ වගේම ව්‍යාපාදයේ වගේ මේ වගේ අකුසල ධර්ම අපේ හදවත් තුළ ඇති වෙන්න ඇති වෙන්න වසර ලක්ෂ ගණන් නැත්නම් අසංකේය දක්වා ආයුෂ තිබුණ පුජ්‍යලයන් තමයි අවසානයේ අවුරුදු 10 දක්වා ඒ විදිහට පරම ආයුෂ බවට පත් වෙලා ඇති වෙන්නේ. ඉතින් එහෙම වුණාන් පස්සේ බොහෝම අපහසුවටපත් වෙනවා. අපි අර වගේ අසංකේයයක් ආයුෂ තිබුණ පුජ්‍යලෝ ඊ타ත්ම ගුණ ධර්ම වලින් පෝෂණය වෙච්ච ඒ වගේම සස්ත්‍රිකව ජීවත් වෙච්ච බොහෝ පිරිසක් ඒ ඇත්තෝ ඉතින් ඒ වගේම තමයි අර දිනෙන් දින පිරිහීමටපත් වීමෙන් එනකොට ඒ පුජ්‍යලයන්ගේ අර ඇතිවෙන අකුසල ධර්ම නිසා වසර 10 දක්වා ඊ타ත්ම පහලට තමන්ගේ ආයුෂ ගමන් කරන හැටි බුද්ධ දේශනාවේ පෙන්눔 කරනවා. එතකොට අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා මෙන්න මේ ආයුෂය නිරෝගීකමත් එක්ක අපට තියෙනවා නම් ඒක බොහෝම වටිනවා කියලා. ඒ නිසා අපේ ප්‍රාර්ථනාව මේ විදිහේ ඒ කටයුතු කරන්නට නැත්නම් ඒ අප්‍රමාදීව කටයුතු කිරීම තුළින් තමයි අපට මෙන්න මේ සම්පත්‍ය ලබන්න පුළුවන්කම තියෙන්නේ. මේ පසේනදී කොසල් රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි කාරණේ හැටියට ආයුෂයෙන් වර්ධනය වෙන්නට නම් ඒකාන්ත වශයෙන්ම පුජ්‍යලයන් තුල අර වගේ ಗುಣධර්ම පෝෂණය වෙලා ඒ වගේම මේ මෛත්‍රියේ කරුණාව කියනවා හදවත් තුල පෝෂණය කරගනිමින් කටයුතු කරනකොට ඒ පුජ්‍යලයන් දිනෙන් දින තමන්ගේ ආයුෂ වැඩිවීමට දීර්ඝවීමට හේතු වෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරන හැටියට මේ වසර 10 දක්වා තමන්ගේ ජීවිතය පහළට වැටිලා නැවතත් මේ මිනිසුන් තුළ විනාශයටපත් වෙලා ඒ මිනිසුන් නැවත ආරම්භ වෙනකොට පළවෙනියෙන්ම ඇති වෙන්නේ කරුණාව මෛත්‍රිය කියන දෙක. එතනින් පස්සේ මිනිස්සු තුළ හොරකම ඒ වගේම බොරුව, සොරා ගැනීම ආදී කොට ඇති වූ වගේ දේවල් වලින් ඈත් වෙලා කටයුතු කරනකොට නැවතත් අර විදිහට අවුරුදු 10 අය අවුරුදු 20ක පරමායුෂ තියන අය බයටපත් වෙනවා. මෙහෙම දිගින් දිගට ඇවිල්ලා අවුරුදු අසංකේය දක්වා බොහෝ කාලයක් ගත වෙනකොට අර ಗುಣ ධර්මත් එක්ක මෙන්න මේ ආයුෂ වර්ධනය වෙනවා. එතකොට පුජ්‍යලයන්ගේ මේ సంతානය තමයි නැත්තම් මේ සිටිවිලි තමයි ඊ타මත්ම පුජ්‍යලයේ තමන්ගේ ආයුෂ දිග් කර ගැනීමට හෝ කෙටි කර ගැනීමට හේතු වෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම මෙන්න මේ ආයුෂ වර්ධනය කර ගන්නට නම් මේ ಗುಣධර්ම වලින් පිළිතලා තමන්ගේ දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම කියන මේ උසස් කුසල ධර්මයන් වඩා වර්ධනය කරනකොට ඒකාන්ත වශයෙන්ම පුජ්‍යලේග්ගේ ආයුෂ වර්ධනය වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දවස එක්තරා මිත්‍රයෝ දෙන්නෙක් හිටියා. මේ මිත්‍රයෝ දෙන්න කල්පනා කරා අපි වනගත වෙලා එතකොට බුදුහාමුදුරුව හැම වෙලා තිබුණ නැහැ. මේ දෙපළ කල්පනා කරා තවුස්තං රැකිමින් අපේ ජීවිත අපි සකස් කරමු කියලා වනගත වෙලා මේ යාළුවෝ දෙන්න ඒ ආකාරයට බණ භාවනා කරමින් කටයුතු කරන්නට යෙදුණා. එක පුජ්‍යලයේ ටික කාලයක් මෙහෙම කටයුතු කරනකොට ඒ පුජ්‍යලයට හිතුණා මම එතනින් මිදිලා ලෞකික ජීවිතේ නැත්නම් විවාහයක් කරගෙන ඒ ජීවිතේ ආරම්භ කරන්නට ඕන කියලා තමන්ගේ එක යාළුවෙක් එතනින් පිට වෙලා යනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා ටික කාලෙකින් මේ පුජ්‍යලා විවාහයක් වෙලා දරු සම්පතකුත් ලබාගෙන පළවෙනියෙන්ම තමන්ගේ මිත්‍රයා හමු වීමට යනවා. ඒ අවස්ථාවේදී මේ මිත්‍රයා හමු වෙන්න ගිහිල්ලා තමන්ගේ දරුවා පෙන්නනවා. පෙන්නලා මේ භාර්යාව ස්වාම පුත්‍රයාත් මේ දෙපළ පළවෙනියෙන් මේ තාපසතුමාට নমස්කාර කරනවා. මේ තාපසතුමත් ඉතාමත්ම ආධ්‍යාත්මික පැත්තෙන් ඉතාමත්ම සිත දියුණු කරගත්ත කෙනෙක් ඒ වෙනකොට. ඉතින් මේ පුජ්‍යලයාට নমස්කාර කරනකොට නැවත මේ කුඩා දරුවත් අර එතුමාට පෙන්නලා নমස්කාර කරනවා. අර දෙපළ අම්මයි තාත්තයි වඳිනකොට මේ දෙපළට සුඛී හෝතු දිගායු වේවා කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කරනවා. මේ කුඩා දරුවා වන්දනා කරනකොට කිසිම දෙයක් මේ තාපසතුමා සිහිපත් කරේ නැහැ. ඒ නිසා මෙතුමාට බොහොම සැකයක් ඇති වුණා. ඇයි මගේ කුඩා දරුවා වෙනුවෙනුයි අපි ආවේ? ඇයි මේ විදිහට දීර්ඝායස ප්‍රාර්ථනා කරේ නැහැ? සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරේ නැහැ? ඇයි එහෙම කරේ කියලා. ඊට පස්සේ මේ තාපසතුමා කියනවා මේ කුඩා දරුවාට තව දින 7යි තියෙන්නේ මේ ජීවිතය ගත කරන්න. මේ දරුවා ඒකාන්ත වශයෙන්ම බොහෝ ලොකු කර්මයක් විපාක දෙලා මේ දරුවා මරණයටපත් වෙනවා දින 7කින් කියලා. මේ වෙලාවේ ඊ타මාත්ම සංවේගයටපත් මේ පුජ්‍යලයා මේ අම්මයි තාත්තයි දෙන්නා මෙතුමාට කියනවා මේකෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියලා. ඊට පස්සේ මෙතුමා සිහිපත් කරනවා මට කරන්න පුළුවන් දෙයක් නැහැ මගේ ශක්තියක් නැහැ මෙතුමාගේ නැත්තම් මේ කුඩා දරුවාගේ ජීවිතය ආයුෂ වර්ධනය කරන්න නැත්තම් ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් සලසලා දෙන්න පුළුවන් කමක් නැහැ. තියෙනවා මේ විදිහේ කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියලා උන්වහන්සේ පිළිබඳව බොහෝම හොඳ රාවයක් තියෙනවා. ඒ වගේම උන්වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියන එක අහලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණය සිහිපත් කරොත් යම්කිසි උපකාරයක් සිද්ධ කරලා දෙන්න පුළුවන්කම තියෙනවා කියලා. එහෙම කල්පනා කරලා මේ කාරණය සිහිපත් කරලා මේ අම්මයි තාත්තයි දරුවත් අරගෙන බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. හමු වෙලා පෙර පුරුදුම මේ දෙපළ নমස්කාර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අර දෙපළට දිගායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුඩා දරුවා වන්දනා කරනකොට කිසිම දෙයක් උන්වහන්සේ සිහිපත් කරන්නේ නැහැ. මේ වෙලාවේ මේ දෙපළ සිහිපත් කරනවා මේ කුඩා දරුවාට ඇයි අපට ආශිර්වාද නොකරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ තර තාපසතුමා කිව්ව විදිහටම මේ දරුවාට ආයුෂ තියෙන්නේ සතියක් විතර කාලයක්. ඒ නිසා දින හතක කාලයක් තියෙන මේ කුඩා දරුවාට ඒ කර්ම බලයක් තියෙනවා. ඒ කර්මයක් එක්ක මරණයටපත් වෙන්න වෙනවා. ඒ නිසා මේ දරුවාට ආශිර්වාද කරත් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ අපේ කුඩා දරුවා බේර ගන්නට අපට මොනවන් හෝ ක්‍රමයක් නැද්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දරුවාට පුළුවන්කම තියෙනවා නම් අට නමක් නැත්නම් 12 නමක් 16 නමක් විතර වික්ෂූන් වහන්සේලා එකතු කරගෙන මණ්ඩපයක් හදලා මේ කුඩා දරුවා මණ්ඩපය තුල තැන්පත් කරලා ඊට පස්සේ වික්ෂූන් වහන්සේලාට කියලා ඒ සිව්පසෙන් උපස්ථාන කරමින් මේ දරුවාට ආශිර්වාද කරන්න නැත්නම් පිරිත් දේශනා කරගත්තොත් වෙනසක් වෙන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් අවස්ථාවේ මේ දෙමව්පිය දෙපළට බොහෝම සතුටට හේතුවක් වුණා. අපට ස්වාමින් වහන්සේ ඒ දේ නම් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපට එහෙමනම් භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේ ලබා දෙන්න අපි මේ මණ්ඩපයක් හදලා ඒ අවශ්‍ය සිව්පසය උපස්ථාන කරමින් භික්ෂුන් වහන්සේලාට ඒ කළ යුතු සියලු වැටන් සිද්ධ කරමින් ඒ කටයුත්ත අපට කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් මේ දෙපළ ගිහිල්ලා මණ්ඩපයක් හදලා තමන්ගේ ගෙදර මිදුලේ මේ කුඩා දරුවා තැන්පත් කරන්න අවස්ථාවක් හදලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කර හිටියා මේ අපේ කටයුතු සිද්ධ කරලා අවසానයි ඔබ වහන්සේ අපට භික්ෂුන් වහන්සේ ලබා දෙන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවශ්‍ය භික්ෂුන් වහන්සේලා යවලා දැන් මේ කුඩා දරුවා වෙනුවෙන් පිරිත් දේශනා කරන්නට සූදානම් වෙන්නේ. එහෙම කුඩා දරුවා මණ්ඩපයේ ඇතුලේ තියලා වික්ෂුන් වහන්සලා වට වෙලා මෙතන දැන් පරිත්‍රාණ ධර්මයේ දේශනා කරනවා. නොකඩවා පරිත්‍රාණ ධර්ම දේශනා සිද්ධ කරනකොට ඒ අතර බුදුරජාණන් වහන්සේත් වැඩම කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ යන්තනක වැඩ ඉන්නවා නම් දෙවි දේවතාවුන් පවා ඒ ස්ථානයට පැමිණෙනවා. එහෙම පැමිණිලා මේ පරිත්‍රාණ ධර්මය ශ්‍රවණය කරනකොට හත්වෙනි දවස පැමිණුණා මේ කුඩා දරුවාගේ ජීවිතය අවසන් වෙන කාලය. ඉතින් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේත් මණ්ඩපය තුල වැඩ ඉන්නවා. භික්ෂුන් වහන්සේලාත් වැඩ ඉන්නවා. මේ කුඩා දරුවා ළඟට කිට්ටු වෙන්න පුළුවන්කමක් ඇති වුණේ නැහැ. ඒ කියන්නේ මේ කුඩා දරුවාට තිබුණ ලොකු ශාපේ තමයි ඒක යක්ෂයෙක් විසින් අනිවාර්යෙන් මේ කුඩා දරුවාගේ ජීවිතය විනාශ කිරීමට ඒ කර්ම ශක්තිය ඒ විදිහට තමයි යෙදලා තිබුණේ. ඉතින් කිසිම අර වගේ പ്രേතයෙකුට හරි යක්ෂයෙකුට හරි කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ මණ්ඩපය තුලට එන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ. දෙවි දේවතාවුන් වහන්සේලාත් වටපිටාවේ ඉන්නවා. ඉතින් ඒ නිසා මේ යක්ෂයාට මෙතෙන්ට පැමිණිලා මේ දරුවගේ ජීවිතය පැහැර ගන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ. ඉතින් මේ කාලය පිරිත් දේශනාවෙන් මේ කුඩා දරුවා ඒ විදිහට දැන් ආරක්ෂා වුණා. ඒ වගේම ඒ කල යුතු අප උපස්ථාන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට සිද්ධ කරමින් මේ කුඩා දරුවා ඊටාත්ම හොඳ දීර්ඝායුෂ තියෙන වසර 120කට ආයුෂ තියෙන දරුවෙක් බවට පත් වෙලා මේ කුඩා දරුවා කුඩා කාලයේ පටන්ම මේ මහා සංඝ රත්නයේ ඇසුරේ හැදෙමින් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරමින් ඊටාත්ම හොඳ දරුවෙක් විදිහට වැඩෙන්නට පටන් ගත්තා. ඉතින් මේ කුඩා දරුවා ඒ විදිහට වැඩෙමින් ඉන්නකොට භික්ෂුන් වහන්සේලා අතර කතාවක් මේ කුඩා දරුවා පිළිබඳව යනවා මේ කුඩා දරුවා මෙන්න මේ විදිහට මරණයටපත් වෙන්න හිටපු දරුවෙක් තමයි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පරිත්‍රාණ ධර්ම දේශනා කරලා මේ කුඩා දරුවා මේ විදිහට ආරක්ෂා වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ කුඩා දරුවා නැවත පැවිදි බවටත් පත් වෙනවා. ඒ පැවිදි බවට පත් වෙලා හොඳ වාසනාවන්ත දරුවෙක් විදිහට භික්ෂුවක් විදිහට ගත කරලා අවසානයේ අවුරුදු 120ක පරමායුෂ තියෙන කෙනෙකු හැටියට තමයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ. ඉතින් මේ විදිහට මේ ආයුෂ කියන ඒවා අපට මේ කතාව තුළින් අපට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ධර්මයේ පිහිට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු මේ පිරිත් කියන මේ දේශනාවන්ගේ ශක්තිය කොච්චරද කියන එක අපට අමුතුවෙන් සිහිපත් කරන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි මේ කුඩා දරුවාට වසර 120ක ආයුෂ ලැබිලා ඒ කාලය ගත කරපු මේ කුමාරයාට දීඝායු කියන ඒ නමත් ඒ විදිහට පට බැඳුණා. ඉතින් මේ කුමාරයා අර විදිහට පැවිදි ජීවිතයක් ගත කරමින් ඊටාත්ම හොඳ ජීවිතයක් ගත කරන්නට යෙදුණා. ඉතින් මේක තුලින් අපට මේ කතාව තුලින් සිහිපත් වෙන්නේ අපි අනිවාර්යයෙන්ම මේ විදිහට ධර්මයේ හැසිරෙමින් ධර්මකාමීව ජීවත් වෙමින් ඒ වගේම පරිත්‍රාණ ධර්ම දේශනාවන් සිද්ධ කරමින් ගනිමින් කටයුතු කරනකොට අපට බොහෝම බලවත් ශක්තියක් ලැබෙනවා. ඒ නිසා තමයි බොහෝම විට මේ කොරෝනා වදුර තියෙන මේ කාලය තුල පවා ලංකාවේ මේක් විදිහට පරිත්‍රාණ ධර්ම දේශනා සිද්ධ කරමින් සියලු දෙනාට ආශිර්වාද කරමින් විහෙර විහාරස්ථානවල ඒ කටයුතු සිද්ධ වුණේ. ඒ වගේ අතීතයක පටන් මේ පිරිතේ බලය ශක්තිය ඒකාන්ත වශයෙන්ම තියෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ අප්‍රමාදීව අර දෙමව්පිය දෙපළ කටයුතු කරපු නිසා තමයි තමන්ගේ දරුවා අර වගේ වසර 120ක් පමණ ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් ලබා ගන්නට යෙදුනේ. ඉතින් ඒතකොට බලන්න මේ ආයුෂ කියන එක නිරෝගීකම කියන එක ලබා ගන්නට බුදුදහමට අනුව අපි අප්‍රමාදීව කටයුතු කළොත් අපට පුළුවන්කම තියෙනවා. දෙඩක් දුකක් හැදුනත් අපි කල්පනා කරනවා අනේ මේක මට හැදුනා මරණයටපත් වෙයි. එහෙම කියමින් කටයුතු කරොත් ප්‍රමාදීව කටයුතු කරොත් කවදාවත් ඒ දෙඩ දුක් වුණත් ඒ කිසිම දෙයක් වෙනස් කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙන්න මේ අප්‍රමාදී කියන ගුණය බුද්ධ බුදුදහමට අනුව ඊ타ත්ම ශ්‍රේෂ්ඨ ගුණයක්. ඒ ශ්‍රේෂ්ඨ ගුණය අපි වඩා වර්ධනය කරගත්තොත් අපට පුළුවන්කම තියෙනවා මේ වගේ කර්ම බලවේග පවා වෙනස් කරගැනීමෙන් ඒ විදිහට ශක්තියෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපමාදී කියන ගුණය හැම තැනකම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තිබෙනවා. ඒකට හේතුව තමයි මේ අප්‍රමාදී කියන මේ ශක්තිය නැත්නම් මේ ගුණය බුදුදහමේ සියලුම ධර්මතාවයන්ට එකතු වෙච්ච දෙයක්. උදාහරණයක් විදිහට දේශනා කරනවා සත්ව ලෝකේ ඉන්න විශාලම සතා ඇත නැත්නම් අලියා. මේ සත්තු අතරින් වෙනත් වෙනත් සතුන් අතරින් මේ ඇතාගේ පාසටහන කියන්නේ මහා විශාලයි. ඒකට හේතුව තමයි වෙනත් සත්තුන්ගේ ඒ පා අඩි ඉතාමත් කුඩයි. මේ ඇතාගේ පා අඩිය ඇතුළට අර වෙනත් වෙනත් සත්තුන්ගේ අඩි ඇතුල් කරත් ඒ අඩිය වැහෙන්න තරම් ලොකු අඩියක් වෙනස් සතෙකුට නැහැ. ඒ වගේ තමයි මේ කුඩා කුඩා ධර්මපව ඒ වගේම ඒ හැම දෙයක්ම අර ඇතාගේ අඩිය තුලට සියලුම සත්තුන්ගේ අඩිය ඇතුල් කරන්න පුළුවන් වගේ මේ අප්‍රමාදී කියන ගුණය තමයි නැත්තම් ඒ ධර්මතාවය තුලට මේ හැම දෙයක්ම අඩංගු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන් දීම කියන කුසල කර්මය අපි ගත්තොත් දන් දීම කියන එක අපට නිකන් කරන්න පුළුවන් කමක් නැහැ. අපි මුදල් හදල් තියෙන්න ඕන, ධන දාන්නේ තියෙන්න ඕන. ඉතින් මේවා හම්බ කරගන්න නම් අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. රැකියාවන් සිද්ධ කරමින් වෙහෙස මහන්සි වෙලා එහෙම හම්බ කරලා තමයි අපි අප්‍රමාදී ගුණයෙන් යුක්තව කටයුතු කරොත් තමයි පුළුවන්කම තියෙන්නේ. අපට පින්දහම් සිද්ධ කරන්නට උනත් ඒ ධනය ශක්තිය ලබා ගන්න. අපි මේ විදිහට කටයුතු නොකළොත් අපට දන් වේලක් නෙමෙයි කිසිම දෙයක් අපට කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රමාදීව කටයුතු කරමින් ක්‍රියා කළොත් එහෙම. ඉතින් ඒ නිසා මෙන්න මේ ඇත් අඩියට උපමා කරන්න මේ අප්‍රමාදී කියන ගුණය. එතකොට අපේ සියලුම ඒ දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, ඒ වගේම දස පුණ්‍යක් ආදී කොට ඇති මේ හැම දෙයක්ම මෙන්න මේ අප්‍රමාදී කියන ගුණය ඇතුලේ තමයි පවතින්නේ. එතකොට ඒ ධර්මතාවය තුල තමයි මේ හැම දෙයක්ම පවතින්නේ. ඒකට හේතුව තමයි ඒ ඊට වඩා වෙනත් ඒ කායන මාර්ගයක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදී ගුණය ඊටමත් මුසස් විදියට වර්ණනා කරේ. උන්වහන්සේගේ අවසාන පිරිනිවන් පාන්නට සුළු වේලාවකට පෙර දේශනා කරන්නට යෙදුනේත් මේ අච්චර මහා ධර්මස්කන්ධයක් දේශනා කළා අවසානයේ හන්ද දානි භික්කවේවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලා. හේතුව තමයි අර විදිහට මේ සියලුම දේවල් සජීවී අජීවී සියලුම වස්තුන්ද මේ හැම දෙයක්ම නැති වෙන සුළුයි. ඒ වගේම ඒ නැති වෙන සුළු වූ මේ අනිත්‍යතාවයට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒකට තියෙන එකම දේ තමයි අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කටයුතු කිරීම කියන මෙන්න මේ ධර්මතාවයෙන් යුක්තව ක්‍රියා කළොත් ඒකාන්ත වශයෙන් අපට පුළුවන්කම තියෙනවා අපේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කර ගැනීමට. එතකොට මෙලොව ජීවිතය අපි නැත්තම් ලෞකික ජීවිතයක් ගත්තත් අපි කුසල කර්ම වර්ධනය කරගන්නවා වගේම ඒ වගේම වෙනත් වෙනත් ieval දොරවල් හදාගෙන ඒ වගේම රැකියාවන් කරගනිමින් ධර්මමුණුබුරන් හදමින් නොඑක් විදිහට වෙහෙස මහන්සි වෙලා කටයුතු කරනවා. එහෙම කටයුතු කරලා ක්‍රියා කිරීම තුළින් තමයි අපට පුළුවන්කම තියෙන්නේ ඉදිරියට තමන්ගේ පින් දහම් කරගන්න පුළුවන් ඒ ශක්තිය ඇති වෙන්නේ. ඒ නිසා හැම වෙලාවකම ගිහි ජීවිතයක් ගත කරත් පැවිදි ජීවිතයක් ගත කරත් මේ අප්‍රමාදී කියන ගුණය ඊ타මත්ම වටිනා දෙයක් විදිහට බුද්ධ දේශනාවේ පෙන්눔 කරනවා. ඉතින් අවසානයේ බුදුරජාණන් වහන්සේ මේකේ වටිනාකම නිසා තමයි අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා දේශනා කරන්නට යෙදුනේ. අපි මේ සසර ගමන ගමන් කරනකොට විශේෂයෙන්ම සෝවාන් කියන මේ මාර්ගඵල අපි ලබා ගන්නවා. අඩුම ගානේ සෝවාන් කියන தത്വයටවත් අපි මේ මිනිස් ජීවිතය සකස් කර නොගත්තොත් නැත්තම් මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන ඒ මනුස්ස ජීවිතයෙන් අපි ආත්ම ගණන් තව තවත් ඒ විදිහට කල්ප කෝටි ගණන් ඒ විදිහට අපි උපත ලබනවා. ඉතින් මේ උපතේ නැවතුමක් අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා ස්ථිර වශයෙන්ම සෝවාන් කියන தത്വයට පවාපත් උනන් පස්සේ. ඉතින් ඒ නිසා ඒ සෝවාන් කියන தത്വයට පත්වීම තුලිනොත් අපට පුළුවන්කම තියෙනවා අර විදිහට අපේ මේ සසර ගමන කෙටි කරගන්නට. ඒ වගේම තමයි ආයුන් ආරෝග්‍යං වන්නං මේ නිරෝගිකම කියන එකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඒ කිතාමත්ම ශ්‍රේෂ්ඨම කාර්යයක් විදිහට නැත්තම් ලෙඩක් දුකක් නැතුව ජීවත් වීම කියන එක. ඉතින් ඒ කාර්ය સિદ્ધ කරගන්නටත් අපි පින් දහම් સિદ્ધ කරගන්නට ඕන. එතකොට මේ ආයුන් ආරෝග්‍යං වන්නං සග්ගං කියන විදිහට මේ ආයුෂය ඒ වගේම නිරෝගිකම වර්ණය මේ සැප බල ප්‍රඥා කියන මේ සම්පත් ඒ වගේම දිව්‍ය ලෝක සම්පත් මේ හැම දෙයක්ම අපට ලබන්න පුළුවන්කම තියෙන්නේ මේ අප්‍රමාදී ගුණය නිසායි. ඒ නිසා අපි උත්සාහ ගන්නට ඕන මේ අප්‍රමාදීව අපේ ඒ ජීවිත ගමන සකස් කරගන්නට. ඒ තුලින් තමයි අපට පුළුවන්කම තිබෙන්නේ ලෝභකම දුරු කරන, ద్వේෂය දුරු කරගෙන, මෝහය දුරු කරගෙන ඒ අලෝභ, අදෝස, අමෝහ කියන මේ කුසල ධර්මයන් අපේ හදවත් තුළ පෝෂණය කරගෙන කටයුතු කරනකොට අපට පුළුවන්කම තියෙනවා ඒකාන්ත වශයෙන්ම අපේ සිත් දියුණු කරගෙන පසේ නදී කොසල් මහරජතුමාට දේශනා කරන්නට යෙදුන ආකාරයට මේ ජීවිතවල නැත්තම් මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සකස් කරගන්න පුළුවන් ඒ කායන මාර්ගයේ විදිහට මේ අප්‍රමාදී ගුණය වඩා වර්ධනය කර ගැනීමට. ඒ නිසා කාලය ගත වුණ වෙමින් පවතින නිසා විශේෂයෙන්ම අද දවසේදී ඒ උත්තරීතර මහා නායක මාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ ඒ අති උත්තම මහා නායක මාහිම්පාණන් වහන්සේ කියලා කියන්නේ විද්‍යෝදයේ පිරිවනේ ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරනකොට මේ පඬිතු උපාධිය දක්වාම අපේ ජීවිතවලටත් ආලෝකයේ ලබලා දුන්න ශ්‍රේෂ්ඨ මහා පඬිවරයෙක් ඒ වගේම ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ සංස්කෘත භාෂාව පිළිබඳව ඊ타මාත්ම මේ ලංකාවේ හිටියානම් ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ ඒ කාලිදාස වගේ මහා පඬිවරු හිටියා ඒහා සමානවම ග්‍රන්ථය සකස් කරපු මහා පඬිරුවණක්. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ කෙනෙක් වෙනුවෙනුයි අද මේ දේශනාවන් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට අවස්ථාව යොදාගත්තේ. ඒ නිසා දැන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා මේ ධර්ම කරුණු කීපයක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ශ්‍රවණය කරලා එයින් ලබාගත් සියලු පින් බලෙන් ඒ අති උතුම් මහා නායක මාහිම්පාණන් වහන්සේට උතුම් නිවන් සම්පත් පිණිස හේතු වේවා ඒ වගේම අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන විශේෂයෙන් ඒ මහානායක මාහිම්පරන් වහන්සේගේ ජීවිතයේ අවසන් දශක දෙකක කාලය තුලදී ඊ타මත්ම අපි පෞද්ගලිකව දන්නවා ඊ타මත්ම උවමනාවෙන් යුක්ත උන්වහන්සේගේ ලෙඩදුක් ඒ සියලුම දේවල් වෙනුවෙන් ආරක්ෂා කරගනිමින් කටයුතු කරපු ඒ මුණුබුරක වෙන ප්‍රියලාල් වනසිංහ මහත්මයා බොහෝම කැපවීමකින් ඒ කටයුතු සිද්ධ කරා උන්වහන්සේ ආරක්ෂා කරගත්තා. ඒ වගේම මේ තවත් අරුණු රාශියක් ඒ වෙනුවෙන් සිහිපත් කරනවා. විද්‍යෝදේ පරිණාධිපති ආචාර්ය අතිපූජ්‍ය වළංගොඩ සෝබිත නාහිම්පාණන් වහන්සේගේ සභාපතිත්වයෙන් යුත් මේට පෙර අපේ උත්තරීතර මහානායක හාමුදුරු තමයි සභාපතිත්වයේ දැරුවේ ඒ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංක්ෂිප්ත ත්‍රිපිටක ගම් සම්පාදක මණ්ඩලය ඒ වගේම උත්තරීතර මහානාහිමිට විශේෂ ප්‍රත්‍ය පහසුකම් සපයමින් උපස්ථාන කළ ඒ මහරගම් පදිංචි ඒ අධිනීක්ෂණ රුක්ම ගුණසේකර මැතිණිය ඒ වගේම කලණිය විශ්වවිද්‍යාලයේ සංකතන පරිශන කේන්දරයේ ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂකා ගංගාරාජිනී දිසානායක මැතිණිය ඒ වගේම උත්තරීතර මහානාහිමියන්ගේ ඥාති දියණියක් වූ ඒ නව එල්ලෙන කලණි පාලමේ සැලසුම් නියාමයේ යෙදුණු ඒ මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂකා සැලසුම් දර්ශිකා ජයසේකර මැතිණිය ඇතුළු දායක දායිකාවන් එමෙන්ම මේකේ දායකත්වයේ තවත් අපේක්ෂාවක් වෙණී මහානාහිමියන් සමග කල්යාණ මිත්‍රයෙන් වැඩ සිටි ඒ හාමුදුරන් වහන්සේලා කීප නමක් වැඩ හිටියා. රෝහණ පාත් සංඝ සභාවේ අනුනායක කටුපතුවිල පන්තාරාමාධිපති අතිපූජ්‍ය කැකුණේ වෙල පියරතන නායක හාමුදුරුවෝ ඒ වගේ මල්වතු විහාර පාර්ශවයේ කම්මට්ටානාචාර්ය ඒ අතිපූජ්‍ය දේදුණු පිටියේ සෝමරතන නායක හාමුදුරුවෝ අහංගම නාපිරිත්තාගොඩ ජයමහා විහාරයේ ප්‍රධාන ඒ විහාර ගණයේ අධිපති වැලිගම කෝරළේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ඒ වල්ගම සෝමාලෝක නාහිම්පාණන් වහන්සේ වැල්ලවත්ත ආනන්දාරාම අධිපති ඒ අතිපූජ්‍ය අහංගම ආනන්ද අධිකරණ නායක මහින්පාණන් වහන්සේ තලංගම සාලරුක්කාරාමාධිපති අතිපූජ්‍ය හංවැල්ලේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ උන්වහන්සේලාටත් පුණ්‍ය ආනුමෝදනා කිරීම මේ අවස්ථාව කරගත්තා. ඒ වගේම ඒ ಗುಣ සිහිපත් කර පුණ්‍ය ආනුමෝදනා කිරීම වශයෙන් ඒ තායිවානයේ, තායිලන්තයේ, ජපානයේ, සිංගප්පූරුව හා චීනය ආදී රටවල වැඩ සිටි කාලයේ හා වාර්ෂිකව ඒ සියලු කණ්ඩායම් ලංකාවට පැමිණලා උන්වහන්සේට අප උපස්ථාන කරපු ඒ සියලු දායකයන් පින් දීමටත් ආශිර්වාද කිරීමටත් මේ අවස්ථාව කරගන්නවා. ඒ වගේම මේ වගේ පූජනීය උත්තමයාණන් වහන්සේ නමක් මෙලොවට බිහි කරපු ඒ ගජනායක මුදියන්සලාගේ කිරිමැණිකේ උපාසිකාව පියාණන් වූ ඒ ආලෝක මුදියන්සලාගේ කෞරාල උපාසකතුමනොත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ පවුලේ සියලුම දෙනාත් ඒ වගේම උන්වහන්සේට සාමණේර උපසම්පදා පැවිද්ද ලබා දී ඒ භාෂා ශාස්ත්‍රෝද්ඝානය උසස් සම්දමින් ලබා දීලා කටයුතු කරපු ඒ ගුරු හාමුදුරන් වහන්සේලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. එපමණක් නොව මහානායක මාහිම්පාණන් වහන්සේ ජීවත්ව සිටියදී සිව්පසේම උපස්ථාන කළ සියලු දායකකාරක ආදීන්ද පින්දීමට ඒ ප්‍රිය ශ්‍රීලාල් වනසිංහ මහත්මයාගේ පියාණන් වූ පරලෝසපත් වනසිංහ මුදියාංශලාගේ විමලදාස උපාසක මහතාගේ සසර ගමන කෙටි වේවායි ප්‍රාර්ථනා කරමින් සුජීවත්ව සිටින මේ මෑණියන් වූ ආලෝක මුදියාංශලාගේ රම්මණිකා උපාසිකාවට නිරෝගී භව දීර්ඝායස ප්‍රාර්ථනා කිරීමත් දේශක අපටත් සියලු රටවැසියන්ටත් හැම කෙනෙකුටම සහභාගී වෙන සියලුම පින්වතුන්ටත් මහා සංඝරත්නයටත් ඒ හැම කෙනෙකුටම නිදුක් නිරෝගී භව ප්‍රාර්ථනා කිරීමත් කියන මේ අරමුණු රාශියක් එතු කරගෙන මේ පුණ්‍ය කර්මය સિદ્ધ කරේ.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 ධර්ම දේශනාවේ දායකත්වයන් යලිත් සිහිපත් කිරීමට අවසරයි. 1915 දෙසැම්බර් මාසයේ 31 වෙනි දිනක උපත ලැබ වසර 102කට ආසන්න කාලයක් තම දේශරිය නිරෝගීව ගතකොට 2017 අප්‍රේල් මාසයේ 3 වෙනි දින උදාසන පියවි සිහියෙන්ම අපවත් වී වදාළ සංස්කෘත චක්‍රවර්ති ද්විභාෂා විශාරද ෂඩ්භාෂා පරමේශ්වර ශ්‍රී සුමංගල විද්‍යාවතංශ රාජකීය පඬිත අග්ගමහා පඬිත ආචාර්ය අතිපෝజ్‍ය ශ්‍රී දවුල් දෙන ඥානිස්සර ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක পদවිය වසර 14කට ආසන්න කාලයක් ශෝභමාන කළ ඒ මහා අස්තවරයන් වහන්සේගේ 106 වන ජන්මදිනය සිහිපත් කොට වසර 90ක පමණ කාලයක් පැවිදි දිවිය ගත කරමින් සම්බුද්ධ ශාසනයට සිදු කළ මහා මෙහෙවර සලකා උන්වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීමට අද මෙම ධර්ම දානමය පින්කම සිදු කරන බව සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම අද මේ පුණ්‍ය කර්මයට සුවිශේෂී දායකත්වය දරනවා උන්වහන්සේගේ ජීවිතයේ අවසන් දශක දෙකක පමණ කාලයක් සමීපයේ සිටමින් අප උපස්ථාන කළ දැනට ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු මොනුපුරු ප්‍රේලාල් වනසිංහ මැතිතුමා ප්‍රධාන විද්‍යෝදය පරිවෙනාධිපති ආචාර්ය අතිපූජ්‍ය බලංගොඩ සෝබිත නාහිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් මෙත පෙර අප උත්තරීතර මහානාහිමි සභාපතිත්වය දැරූ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය උත්තරීතර මහානාහිමිට විශේෂ ප්‍රත්‍ය පහසුකම් සපයමින් උපස්ථාන කළ මහරගම පදිංචි අධිනීතිඥ රුක්මල් ගුණසේකර මෙතිනිය කැලණිය විශ්වවිද්‍යාලයේ සංකතන පර්යේෂණ කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ගංගාරාජිනී දිසානායක මෙතිනිය උත්තරීතර මහානාහිමිගේ ඥාති දිනයක් වූ නව එල්ලෙන කැලණි පාලමේ සැලසුම් න්යාමයේ යෙදුණු මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂිකා සැලසුම් දර්ශිකා ජයසේකර මැතිණිය ඇතුළු දායක දායකවන් සියලු දෙනා ඒ වගේම මෙකී දායකත්වය තවත් අපේක්ෂාවක් වන්නේ මහානාහිමි සමග කලන මිත්‍රත්වයෙන් වැඩ සිට අපවත් වේ වදාළ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක කටුපොතවිල පන්සාරාමාධිපති අතිපූජ්‍යක යකුණේ වෙල පියරතන නාහිමියන් වහන්සේ මල්වතු විහාර පාර්ශවයේ කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය දේදුණු පිටියේ සෝමරතන නාහිමි අහංගම නාපරිත්තාගොඩ ජයමහා විහාරයේ ප්‍රධාන විහාර ගණයේ අධිපති වැලිගම කෝරළේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය වල්ගම සෝමාලෝක නාහිමි වැල්ලවත්ත ආනන්දාරාමාධිපති අතිපූජ්‍ය අහංගම ආනන්දාදි කරුණාහිමි තලංගම ශාල රුක්කාරාමාධිපති අතිපූජ්‍ය හංගල්ලේ ධම්මාලෝකනාහිමි මේ හිමිවරුන්ගේ ගුණ සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා කිරීමත් තායිවානය, තායිලන්තය, ජපානය, සිංගප්පූරුව සහ චීනය ආදී රටවල වැඩ සිටි කාලයේ සහ වාර්ෂිකව ඒ අය මෙහි කණ්ඩායම් වශයෙන් පැමිණ নমස්කාර කරමින් උපස්ථාන කළ දායක දායකාවන් සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම මෙවන් පූජනීය උතුමෙකු මෙලවට දායාද කළ උන්වහන්සේගේ මෑණියන් වූ ගජනායක මුදියන්සලාගේ කිරිමැණිකේ උපාසිකා මාතාව පියාණන් වූ ආලෝක මුදියන්සලාගේ කෞරාල උපාසකතුමන් සිහිපත් කොට පින් අනුමෝදන් කිරීමත් උන්වහන්සේට සාමණේර උපසම්පදා පැවිද්ද ලබා දී භාෂා ඥානය උසස් අන්දමින් ලබා දී ශාසනාම්බරේ ඉහළින් ඔසවා තැබීමට උපකාර කළ සියලුම ආචාර්ය උපාදායන් වහන්සේලා සිහිපත් කොට පින් අනුමෝදන් කරවීමත් අපේක්ෂා අතර තියෙනවා. ඒ වගේම මහානාහිමි ජීවත්ව සිටියේදී සිව්පසයෙන් උපස්ථාන කළ සියලුම දායකයන් සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම ප්‍රේලාල් වනසිංහ මැතිතුමා